පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසෙත් සම්බන්ධ වෙලා සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සැමට රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ පසුගිය සතියේ කතා කළේ සෝභන චෛතසික අතර අමෝහ චෛතසිකය. එහිදී අපි සිහිපත් කළා පසුව ධර්ම සාකච්ඡාවේදී පැන මතු කළා සෝබන චෛතසික අතර සෝබන චෛතසික ඔක්කොම 25ක් තියෙනවා සෝබන චෛතසික කියන්නේ කුසල් සිත්වල යෙදෙන චෛතසික එතකොට මේ චෛතසික අතරින් චෛතසික 19ක් සෝබන සාධාරණ කියලා හඳුන්වනවා. සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම නොවැරදීම අනිවාර්යෙන්ම යෙදෙනවා කියන අදහස. එතකොට තව චෛතසික 6ක් තියෙනවා. ඒවා සෝබන සාධාරණ චෛතසික නෙමේ. අවස්ථාවෝචිතව ඇතම් කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික. ඒ තමයි විරති චෛසික හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. එතකොට ඒවා යෙදෙන්නේ යම්කිසි අකුසලයකින් වළකීම් වශයෙන් ඇතිවෙන සිත්වල පමණයි. හැම කුසල් සිතකම නෙමෙයි. ඊළඟට අප්‍රමාණ චෛතසික හැටියට හැඳින්වෙන කරුණාව සහ මුදිතාව. එතකොට එතන මෙත්තාව අරගෙන නැත්තේ අදෝස කියනකොට එතන මෙත්තාව ගැනෙන නිසා. එතකොට කරුණාව සහ මුදිතාව කියන චෛතසික දෙක හැම කුසල් සිතකම නෙමෙයි ඒ ඇතම් කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ. ඊළඟට අමෝහය නැමැති ප්‍රඥාව. ප්‍රඥාව සෑම කුසල් සිතකම ඇති වෙන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල පමණයි. එතකොට දැන් අපි මුලින් පැහැදිලි කරගෙන ආවේ සෝබන සාධාරණ චෛතසික අලෝභය, අද්වේෂය දක්වා කතා කරලා අභිධර්මයේ මූලික කරුණු කියන ධර්ම ග්‍රන්ථයේ රේරුකාණ මහානායක හාමුදුරුවෝ මේ අලෝභ අදෝස දෙක සමගම අමෝහයත් කතා කළාම පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පහසු නිසා තමයි අමෝහ චෛතසිකය සෝබන සාධාරණ චෛතසිකයක් නොවුනත් මෙතනම සාකච්ඡා කරලා තියෙනවා. ඒතර මේ දෙක පටලවා ගන්න එපා. ගිය සතියේත් මම හිතන්නේ කීප දෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්න මතු කළා. සෝබන චෛතසික කියන්නේ කුසල සිත්වල යෙදෙන චෛතසික. එතකොට ප්‍රඥාවත් කුසල සිත්වල තමයි යෙදෙන්නේ. ඒ නිසා ප්‍රඥාවත් සෝබන චෛතසික. හැබැයි ප්‍රඥාව සෝබන සාධාරණ නෑ. කියන්නේ සෑම කුසල සිතකම අනිවාර්යයෙන් යෙදෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල සිත්වල විතරයි. ඒක ඒක තමයි වෙනස. එතකොට ඒ අමෝහය හෙවත් ප්‍රඥාව පිළිබඳව අපි පසුගිය සතියේ යම් පැහැදිලි කිරීමක් සිද්ධ කළා. ඒ වගේම මහානායක හාමුදුරුව අත්සාලිනී අට කතාවේ දැක්වෙන සංසන්දනාත්මක විග්‍රහයක්. ඒ කියන්නේ අලෝභයෙන් මේ කාර්ය කෙරෙනවා, අද්වේෂයෙන් මේ කාර්ය කෙරෙනවා, අමෝහයෙන් මේ කාර්ය කෙරෙනවා කියලා සංසන්දනාත්මකව විග්‍රහයක් කරනවා. එතකොට මේ විග්‍රහය තමයි අපි පසුගිය සතියේ අන්තිම කොටසේ කතා බහ කළේ. නමුත් අපිට කාල වේලා ප්‍රමාණවත් නැති වුණු නිසා අපි අතරමඟින් නැවැත්තුවා. ඉතින් අද අපි මේ කොටස නැවත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අමෝහ චෛතසිකය පිළිබඳව. ඒතර අමෝහ චෛතසිකය කියලා කියන්නේ ප්‍රඥාව. ඒතර ප්‍රඥාව විවිධ නම් වලින් හැඳින්වෙන්නට පුළුවන් සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ ප්‍රඥාවමයි. ඊළඟට චක්කුම් උදපාදි, ඥානං උදපාදි, විඥා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියලායි විවිධ නම් වලින් හඳුන්වන්නේ මේ ප්‍රඥාවමයි. ඒ මොකද මේ ප්‍රඥාවේ තියෙන එක එක් ගති ලක්ෂණ තමයි එතන මතුවෙන්නේ. චක්කුම් උදපාදි කියලා කියන්නේ නිකන් ඇසක් පහළ වුණා වගේ. ඇස ඇස නිසා තමයි සත්වයා ලෝකය දැකගන්නේ. එතකොට ලෝකය දැක ගන්නට ඇස උපකාර වෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාවෙන් තමයි ලෝකෙහි යථා ස්වභාවය નિවරදිව දකින්නේ. ඒ නිසා ප්‍රඥාව ඇසක් වගේ ඇසක් ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍ය ප්‍රකාශ කරන්නේ ඒකයි ඇස පහළ වුණා දහම් ඇස පහළ වුණා ධර්මයේ දකින චක්සුස ධර්ම චක්සුස පහළ වුණා. එතකොට ඒ ධර්ම චක්සුස දහම් ඇස ආදී නම් වලින් හඳුන්වන්නේ මේ ප්‍රඥාවයි. ඊළඟට ඥානං උදපාදි ඥානය අවදි වුණා. එතකොට ඥානය කියලා කියන්නේ ප්‍රඥාවෙන් යමක් දැක ගන්නා ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ਸਰවඥතා ඥාණයෙන් සංකේතවත් වෙනවා අදහස් වෙනවා. එතකොට ඒක ආලෝකයක් හැටියට ඇසක් පහළ වීමක් හැටියට එකක් වුණාට දැන් අපි ඇසෙන් ඇස තමයි අපිට දකින්න උපකාර වෙන්නේ. හැබැයි ඇසින් දකින දේවල් වෙනයින් වෙනස් වෙනස් දේවල් අපිට දැක ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ඇසෙන් වර්ණ දකින්න පුළුවන්. එතකොට ඒක පැත්ත. ඊළඟට ඇසෙන් හැඩය දකින්න පුළුවන්. හැඩය කියන එක මතු කරන්නේත් අර වර්ණය නිසා තමයි. නමුත් වර්ණයට වඩා වෙනස් දෙයක් තමයි හැඩය කියලා කියන්නේ. එතකොට ඇසෙන් තමයි අපි හැඩය හඳුනාගන්නේ. ඊට පස්සේ ඇසෙන් තමයි අපි ගැඹුර හඳුනාගන්නේ. දිග, පළල, ගැඹුර මේවා අපි හඳුනාගන්නේ ඇස උදව් කරගෙන. දැන් එතකොට ඇසෙන් අපි දැකීම නැමැති කාර්යයක් කරනවා. ඒ දැකීම් විවිධ ආකාරයෙන් අපි දැක අන්න ඒ වගේ ප්‍රඥාවෙන් තමයි අපි ලෝකය දකින්නේ. ඒ දකින දේවල් වල ස්වરૂපය එක් එක් ආකාර. අන්න ඒ දකින දේවල් වල ස්වરૂපය අනුව ඒවා එක් එක් ඥාන හැටියට හඳුන්වනවා. දැන් අපි මේක තවත් උදාහරණයක් ගත්තොත් පැහැදිලි වෙනවා. දැන් ඔන්න අපි ඉගෙන ගන්නවා. යම් කෙනෙකුට උගත්කම තියෙනවා. එතකොට මේ උගත්කම සමහර කෙනෙකුගේ උගත්කම භෞතික විද්‍යාව පිළිබඳ. එතකොට එතනත්තට භෞතික විද්‍යාව පිළිබඳ දැනුමක් උගත්කමක් ඥානයක්. තව කෙනෙකුට මනෝවිද්‍යාව පිළිබඳ. ඒක ඒ පිළිබඳව දැනුමක් උගත්කමක් ඥානයක් ඇතට. තව සමහර කෙනෙකුට විශ්ව ධර්ම ස්වභාවය පිළිබඳ එහෙම නැත්නම් බුදුදහමේ පෙන්වා දෙන ධර්මයේ පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පරමාර්ථ ධර්ම ආදී පිළිබඳව දැනුමක් අවබෝධයක් වැටහීමක් ඇති වෙනවා. එතකොට ඒක ධර්මඥානයි. දහම් දැනුම දහම් ධර්මයේ පිළිබඳව ඥානය කියලා හඳුන්වනවා. එතකොට අර අපේ අපේ මනසින් ඉගෙන ගන්නා දේ එහෙම නැත්නම් බහුශ්‍රත භාවය කියන එකම කාරණේ ඇතුලේ අපට ඕනනම් ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන් ඒ බහොස්වත භාවයේ මොන මොන අංශ ගැනද තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ප්‍රඥාවෙන් දැක ගන්න ප්‍රඥාවෙන් කරන්නේ දකින ස්වභාවය යථා ස්වභාවය ප්‍රකට කරන ස්වභාවය. හැබැයි ඒ ප්‍රකට වෙනවා එක් එක් අංශ. ඒ අනුව කෙනෙකුගේ ඥාණය විවිධාකාරයෙන් දක්වනවා අර භෞතික විද්‍යා ඥානය මනෝවිද්‍යා ඥානය ඊළඟට ලෝක ධර්ම පිළිබඳ ඥානය කියලා අපි බෙදුවා වගේ බුදුරජාණන් වහන්සේගේ ඥානය ගත්තම සුත්තමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඊළඟට ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය මෙහෙම දැන් ප්‍රඥාවම තමයි මේ හැමතැනකම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එක් එක් අංශ දැන් දිබ්බසෝත ඥානය කියලා කිව්වෙන් පස්සේ ප්‍රඥාව උපයෝගී කරගෙන ශ්‍රවණය පිළිබඳ කෞශල්‍ය ප්‍රගුණ කරලා තියෙනවා සාමාන්‍ය කෙනෙකුගේ කනට ඇහෙන ප්‍රමාණය අතික්‍රමණය කරලා වඩා දුර ඇති ශබ්ද සියුම් ශබ්ද වෙනත් කෙනෙකුට අහන්නට බැරි විදිහේ ඉතා සූක්ෂම ශබ්ද අහන්න පුළුවන් විදිහට කන සහ මනස සොසර කරන්නට ක්‍රමය ඒක ඒ පිළිබඳ තාක්ෂණය ප්‍රඥාවෙන් හඳුනගෙන තියෙනවා. හඳුනගෙන ඒ තාක්ෂණය පුහුණු කරලා තියෙනවා. ඒතර පුහුණු කරලා තියෙන නිසා එබඳු කෙනෙකුට පුළුවන් කන සහ මනස සොසර කරලා අනිත් කෙනෙකුට ග්‍රහණය කරන්න බැරි විදිහේ ෆ්‍රීකන්සි එකක්. එතකොට හඬ පරාශයක් ශ්‍රවණය කරන්නට පුළුවන්. එතකොට ඒක විශේෂ කුසලතාවයක් විශේෂ හැකියාවක්. දැන් ඒ හැකියාව ඇති වෙන්නේ ප්‍රඥාවෙන් තමයි ඒක ඇති කරන්නේ. එනිසා ඒක හඳුන්වනවා අභිඥා කියලා ගැඹුරු ඥානය. ගැඹුරු ගැඹුරු ප්‍රඥාවෙන් ඇති කරගන්න අවබෝධය. එතකොට හැබැයි මේක දැන් දිබ්බ චක්කු ඥානයට වඩා වෙනස්. දිබ්බ චක්කු කියලා කියන්නේ ඇස සහ මනස සුසර කරලා අන් අයට දකින්න බැරි තරම් සූක්ෂම රූප, වර්ණ, හැඩ ගැඹුර මේවා ඇසින් ගත යුතු දේ අන් අයට වඩා ඉතා සූක්ෂමව ගන්නට පුහුණු කරනවා. ඒතර ඒකත් ප්‍රඥාවෙන් තමයි කරන්නේ. හැබැයි ප්‍රඥාවෙන් ඇති කරගන්න ඒ අවබෝධයේ කොටස ඒක වෙන කොටසක්. අර කන පිළිබඳව ප්‍රඥාවෙන් පුහුණු කරන එක වෙනම පැත්තක්. ඊළඟට පෙර ආත්ම භාවයන් පිළිබඳව ප්‍රඥාවෙන් පුහුණු කරන එක වෙනම පැත්තක්. ඒ නිසා ඉද්දිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන මේ විදිහට එක් එක් ඥාන, ආසවක්ඛය ඥාන දැන් ප්‍රඥාවෙන් තමයි මේ සියල්ලක්ම දැකලා තියෙන්නේ අවබෝධ කරලා තියෙන්නේ. හැබැයි ඥාන කියලා හඳුන්වන්නේ ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු එක් එක් ප්‍රභේදයන්, එක් එක් කොටාසයන් වෙන වෙන නම් වලින් හඳුන්වනවා. අර භෞතික විද්‍යා දැනුම මනෝවිද්‍යා දැනුම ලෝක ධර්ම පිළිබඳ දැනුම කියලා අපේ දැනුම බහුශ්‍රත භාවය අපි කොටස් කරනවා වගේ මේ ප්‍රඥාවෙන් යථා ස්වභාවය වටහා ගන්නවා ඒ යථා ස්වභාවය වටහා ගැනීමේ අංශ වෙන වෙනම අපි ඥාන කියලා හඳුන්වනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ 14ක් වූ බුද්ධ ඥානයන් ඒ කියන්නේ චතුද්දස බුද්ධ ඥාන ඊළඟට තෙසැත්තේ බුද්ධ ඥාන ඊළඟට තව සමහර තැන්වල සත්සැත්තේ බුද්ධ ඥාන එතකොට මේ තෙසැත්තේ බුද්ධ ඥාන කියන තැන තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට මේ සියල්ල ඇතුළත් ප්‍රඥාවෙන් තමයි සියල්ල හඳුනාගෙන තියෙන්නේ. නමුත් ඒක ප්‍රභේද කරන්න පුළුවන් සුත්‍ය පිළිබඳව ඥානෙ, චින්තනය පිළිබඳ ඥානෙ, භාවනා පිළිබඳ ඥානෙ. අන්න එහෙම ප්‍රභේද කළාන් පස්සේ ඥාන අපට බොහොමයක් හමු වෙනවා. හැබැයි ඥානං උදපාදි කියලා හඳුන්වන තැන පොදුවේ ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරන සමස්තයම පොදුවේ ඥානයේ හැටියට හඳුන්වනවා. ඒ නිසා ඥානං උදපාදි කියලා ඥානය කියන වචනයෙන් හඳුන්වන්නේ මේ ප්‍රඥාවෙන් අවබෝධ කරන ස්වභාවය. ප්‍රඥාවේ පහළවීම ගැන තමයි එතනත් කතා. ඒතර චක්කුම් උදපාද කියන්නේ ඇසින් ඇස විවෘත වුණාම ඇසැරියෙන් පස්සේ අපිට ලෝකේ පෙනෙන්න වගේ මේ ප්‍රඥාව නිසා දේවල් පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා ප්‍රඥාව අසක්ඛා සමාන. ඒ නිසා චක්කුම් උදපා. ඊට පස්සේ ඥානං උදපාදි කියලා කිව්වේ ඒකෙන් අර දේවල් નિවරදිව අවබෝධ කරනවා. චක්කුම් උදපාදි ඥානං උදපාදි. විඥා උදපාදි. ඒතර විඥා කියලා කියන්නේ අවිද්‍යාවෙන් කරන්නේ වසන වැසීමනේ. අවිද්‍යාවෙන් මෝහයෙන් කරන දේවල් අඳුරු කරන බව. ඒවැයි යථා ස්වභාවය ප්‍රකට නොකරන බව. ඇත්ත ඇති සැටියෙන් විවෘත නොවන බව. එතකොට විජ්ජා උදපාද කියලා කියන්නේ ඒ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ ධර්මයේ මෙතන පහළ වෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් කරන්නේ වසා දමන ගතිය, ප්‍රඥාවෙන් කරන්නේ ප්‍රභාමත් කරලා දර්ශනය කරන ගතිය. අවිද්‍යාවෙන් කරන්නේ මුලා කරන ගතිය, ප්‍රඥාවෙන් කරන්නේ යථා ස්වභාවය ප්‍රකට කරන ගතිය, අවබෝධ කරන ගතිය. එතකොට අවිද්‍යාවෙන් කරන්නේ ඇත්ත නොපෙන්වන ගතිය, රවටන ගතිය. එතකොට ප්‍රඥාවෙන් කරන්නේ ඇත්ත ඇතිසටියෙන් ප්‍රකට කරන ගතිය. එතකොට අන්නේ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ ගුණයක් මෙහි තියෙන නිසා විඥා උදපාද. විද්‍යා කියන නමිනුත් ප්‍රඥාව හඳුන්වනවා. ඊළඟට ආලෝක උදපාද. දැන් ආලෝකය නැත්තම් යම්කිසි කෙනෙකුට ඇහැ ඇරියා වුණත් පැහැදිලිව පේන්නේ නැහැ. ඒතර ආලෝකය සියල්ල දර්ශනය කරන සියල්ලෙහි යථා ස්වභාවය ප්‍රකට කරන මාධ්‍ය තමයි ආලෝකය කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ ප්‍රඥාවේ තියෙන ඕභාසන ගුණය අර ආලෝකයේ තියෙන ගුණය. ඒ ඕභාසන ගුණය නිසා තමයි මේ ප්‍රඥාව යම් අරමුණක් වෙත යොමු වෙනවා නම් ඒ අරමුණේ හැබෑ ස්වභාවය ප්‍රකට කරනවා. ආලෝකයේ යම් ප්‍රොෂ්ඨයක් මත යම් වස්තුවක් මත පතිත වෙනවා නම් ඒ වස්තුවේ බාහිර ස්වરૂපය පැහැදිලිව පෙන්වනවා. ඒ වගේ මේ ප්‍රඥාව යම් අරමුණක් වෙත පතිත වෙනවා නම් ඒ අරමුණේ බාහිර ස්වභාවය, ඇතුළත ස්වභාවය ඒ ප්‍රඥාවේ ප්‍රමාණයට දැන් සමහර ආලෝක තියෙනවනේ දේවල් වල මතු පිට පමණයි පෙනෙන්නේ සමහර ආලෝක වර්ග තියෙනවා ඇතුළතත් පෙන්වනවා එතකොට ඒ සමහර කිරණ වර්ග. එතකොට ඒකේ ආලෝක කිරණ ගමන් කරනවා අර මතු පිට පෘෂ්ඨයෙන් අභ්‍යන්තරයට. එතකොට සමහර ආලෝක කිරණ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් මතු පිට විතරයි. දැන් එක්ස්රේ කිරණ වගේ ඒව අපිට යමක වඩා ඇතුළට වඩා වඩා තද කොටස් හඳුනා ගන්නට ඒ කිරණ ඒ ආලෝක කිරණ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ආලෝකයේ තීව්‍රතාවය අඩු වැඩි වෙනකොට වස්තුන්ගේ මතු පිට වගේම අභ්‍යන්තරයත් යම් ප්‍රමාණයකට දැක ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රඥාවෙන් යම් කිසිවක මතු පිට ඇත්ත తත්වය හඳුනා ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥප්ති ඥානය, සම්මුති ඥානය. සම්මුතිය පිළිබඳ දැන් අපි බුදුරජාණන් වහන්සේගේ පංචවිධ ඤේය මණ්ඩලය ගැන කතා කරනකොට සිහිපත් කළ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥා සංස්කාර කියලා කිව්වේ ධර්මයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරය විකාර කියලා කිව්වේ විකෘති වෙන හැටි ලක්ෂණ කියලා කිව්වේ ආවේනික ලක්ෂණ සහ පොදු ලක්ෂණ නිර්වාණ කියලා කිව්වේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් නැවත නොහට ගන්නා தත්ත්වයට පමුණුවන්නේ කොහොමද නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයට පමුණුවන ආකාරය පිළිබඳ ඥාන ඊළඟට ප්‍රඥප්ති කියලා කිව්වේ මේ නාම රූප ධර්ම පිළිබඳව ලෝකයේ පවතින සම්මුති සත්වයින් විවාහාරය සඳහා ඒවා පිළිබඳව ඇති කරගෙන තියෙන ප්‍රඥප්ති සම්මුති. එතකොට දැන් අපි ඒක කතා කළා දැන් එකම මැට්ටෙන් ඒ මැට්ටෙන් ඒක පදම් කරලා ඒකෙන් එක විදිහකට උඩ කට පුංචියට මැද මේ මැද කොටස විශාලව එහෙම සකස් කළාම අපි ඒකට කලය කියලා කියනවා. එතකොට ඒ බඳුන වගේ යම් ප්‍රමාණයකට විශාලව කට විශාල කලෙන් පස්සේ ඒකට මුට්ටිය කියලා කියනවා. එතකොට මේ භාජනයේ ගැඹුර අඩු කරලා කට විශාල කළාම ඒකට ඇතිලිය කියලා කියනවා. ඊට පස්සේ තව ටිකක් තැටිය වගේ හැදුවන් පස්සේ ඒකට පිඟාන කියලා කියනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට යමක් බොණ්ඩ අඩුවක් එක්කලා සකස් කරන් පස්සේ ඒකට කෝප්පේ කියලා කියනවා. ඊට පස්සේ පිඟාන වගේ එක තව පුංචි කරලා හැදුවන් පස්සේ ඒකට පීරිසිය කියලා කියනවා. දැන් එතකොට එකම මැටි වලින් සකස් කරපු මේ හැඩතල අණුව ඒවට වෙන වෙන නම් කියන ඒවා තමයි සම්මුති ඒවා තමයි ප්‍රඥප්ති. එතකොට ඒ තමයි යමක් මතු පිටින් දකින හැටි. එතකොට ඒ වගේ ප්‍රඥප්ති තියෙනවා පුද්ගල ප්‍රඥප්ති තියෙනවා රාජ්‍යය පුරුෂයාය ස්ත්‍රියය මවය පියාය ආදී වශයෙන්. ඊළඟට ද්‍රව්‍ය ප්‍රඥප්ති තියෙනවා අර විදිහට. ඊළඟට ඒවාෙහි මේ ස්වરૂපය මත එක් එක් විදිහේ ප්‍රඥප්තියන් ලෝකේ තියෙනවා. එතකොට විද්‍යමාන ප්‍රඥප්තිය තියෙනවා අවිද්‍යමාන ප්‍රඥප්ති විද්‍යමාන ප්‍රඥප්ති කියන්නේ ඇත්තටම ලෝකෙහි පරමාර්ථ වශයෙන් තියෙන දේවල් සම්බන්ධ. දැන් අපි හිතමු පටවි ධාතුවට පටවි කියන එක එක්තරා ප්‍රඥප්තියක්. හැබැයි පටවි ධාත පටවි කියන්නේ නිකන් හදාගත්තු එකක් නෙමෙයි. ඒකේ පටවි ගුණයක් තියෙනවා. ඒක පරමාර්ථ වශයෙන් विद्यमान වෙන ධර්ම. ඒ නිසා ඒක विद्यमान ප්‍රඥාත්‍ය. හැබැයි රජු කියලා කිව්වෙන් පස්සේ එතන विद्यमान ප්‍රඥාත්‍යක් නෑ අවිද්‍යමාන. ඒ රජු කියලා කෙනෙක් නෑ. එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජාදී රූප කොටාස නාම ධර්ම. නාම ධර්ම හැටියට චිත්තචෛසික ධර්ම. එතන මේවා ඒක රාශීත්වයේ ක්‍රියාත්මක වෙන අර පීටි සිය කෝප්පේ කිව්වා වගේ එතන භූමිකාවත් එක්කලා තමයි අපි රජු කියලා කියන්නේ. හැබැයි ඒ සමහර ප්‍රඥප්ති තියෙනවා ඒ ප්‍රඥප්තිය අර පීරිසිය කෝප්පේ වගේ අපිට නොසලකා හරින්න බෑ. පුටුව මේසේ වගේ නොසලකා හරින්න බෑ. පුටුව මේසේ කියලා කිව්වහම හැඩය අනුව නමුත් හැඩය වෙනස් කරපු ගමන් ඒක නැති වෙනවා. එතකොට පීරිසිය කෝප්පේ කියන එක හැඩය වෙනස් වෙච්ච ගමන් ඒක නැති වෙනවා. හැබැයි අර රජු කියන තැන, මව කියන තැන, පියා කියන තැන ඊට පස්සේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේවත් ප්‍රඥප්ති තමයි. හැබැයි ඒ ප්‍රඥප්ති නිකම්ම අර මේසෙ ගැලෙව්වා වගේ, පුටුව ගැලෙව්වා වගේ, පීරිසිය කෝප්පේ පිඟානේ පොඩි කළාම එකම තත්වයකටපත් ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. ඒ ඒ රූප කොටාස වල ඒ නාම ධාතු වල සුවිශේෂත්වයක් තියෙනවා. ඒවා සැකසීලා තියෙන හේතුඵල ක්‍රියාදාමය තුල විශේෂත්වයක් තියෙනවා. අන්නේ විශේෂතාවයන් පාදක කොටගෙන සමහර තැන්වල ප්‍රඥා. ඒතකොට මෙහෙම ප්‍රඥප්තිය පිළිබඳ ඥානය ඉතා පුළුල්. ඒක අපි මේ හිතන විදිහට ඒවා නිකන් සම්මුති, ඒවා නිකන් මතු පිටින් දේවල් කියලා අපිට බැහැර කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. ප්‍රඥප්ති ඥානය කියන එක ਸਰවඥතා ඥානයේ එක එක පැත්තක්. තථාගතයන් වහන්සේ ලෝකය අවබෝධ කිරීම පිළිබඳ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයේ සුවිශේෂ අංශයක් නියෝජනය කරන ප්‍රඥප්තිය. ඒ කියන්නේ මේ දේවල් මතු පිටින් සම්මත වශයෙන් දැකීම. ඒ නිසා දැන් ආලෝක උදපාද කියලා කිව්වන් පස්සේ ඒ ප්‍රඥාව යමක සම්මුතිය දකින්න ප්‍රඥප්තිය දකින්න අර වස්තුවකට ආලෝකයේ පතිත වුනහම මතු පිටින් දැක ගන්නවා මේක රවුම් එකක් මේක හතරැස් එකක් මේක අසවල් වර්ණය ආදී වශයෙන් හඳුනා ගන්න අපට උදව් වෙනවා. අන්න ඒ වගේ ඊට පස්සේ මේක මේ කොස් ගෙඩියක් මේක දෙල් ගෙඩියක් මේක ඇපල් ගෙඩියක් මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා අපිට හඳුනා ගන්න මේක මලක් මේක ගහක් මේක ගෙයක් මේක පර්වතයක් මෙහෙම හඳුනා ගන්නට අපිට මතු පිටට ඒ ආලෝකය පතිත වීම උදා වෙනවා. එතකොට අර එක්ස්රේ කිරණ වගේ ඒක ඇතුළට විනිවිද ගිහිල්ලා අපිට යම් ඇතුළත ස්වභාවයක් දැක ගන්නටත් මේ ප්‍රඥා ලෝකේ උදව් වෙනවා. ඒ නිසා මතු පිටින් දකින ස්වභාවය ප්‍රඥප්තිය පිළිබඳ ඥානයයි ඇතුළට විනිවිද දකින ස්වභාවය පරමාර්ථ ඥානයේ හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ පරමාර්ථ ඥානය ගත්තන් පස්සේ එහි විවිධ ප්‍රභේද තියෙනවා. එතන හේතුඵල වශයෙන් දකිනවා, ත්‍රිලක්ෂණ වශයෙන් දකිනවා, චතුරාර්ය සත්‍ය වශයෙන් දකිනවා, පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා දකිනවා. එතකොට මේ ක්‍රම හතරටම අපිට දකින්න පුළුවන් අර පරමාර්ථ ඥාන එහෙම නැත්නම් විදර්ශනා ඥාන. ඒක විදර්ශනා ඥානයයි කියම වඩා හොඳයි පරමාර්ථ ඥානය කියනට වඩා. එතකොට ප්‍රඥප්තිය පිළිබඳ මතු පිටින් තියෙන ඥානේ ඒකේ අභ්‍යන්තරය පිළිබඳ විදර්ශනාවෙන් ඇති වෙන ඥානය. එතකොට මේ දෙකම ඇති කරන්නට ප්‍රඥාව උදව් වෙනවා. ඒ නිසා ප්‍රඥාව ආලෝකයක් වගේ. මතු පිටත් ප්‍රකට කරනවා අභ්‍යන්තරයත් ප්‍රකට කරනවා. ඒ එක එක්කෙනා ප්‍රගුණ කරලා තියෙන විදිහට ඒ ආලෝකයේ තීව්‍රතාවය මත. ආලෝකයේ ස්වરૂපය මත. ඒ වගේ යමක මතු පිට දකින්නටත් ප්‍රඥප්තිය දකින්නටත් අපට ප්‍රඥාව උදව් වෙනවා. අභ්‍යන්තරයේ විනිවිද විදර්ශනා වශයෙන් දකින්නටත් ප්‍රඥාව උදව් වෙනවා. ඒ නිසා ප්‍රඥාව ආලෝකයක් වගේ. ඕභාෂණ ගුණයෙන් යුක්තයි. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ චක්කම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ප්‍රඥාව කියන නමින්ම හඳුන්වනවා. ඊළඟට විඥා උදපාදි ආලෝක උදවත් මේ වචන පහෙන්ම එතකොට බුදුරජාණන් වහන්සේ අර්ථවත් කරන්නේ මොකක්ද මේ ප්‍රඥාව. ඇයි එතකොට වචන පහ ඒ ප්‍රඥාවේ එක් එක් ක්‍රියාකාරීත්වයන් එක් එක් ස්වરૂපයන් හඳුන් හඳුනා හඳුන්වමින් තමයි මේ ඒ ප්‍රඥාවේ තියෙන ಗುಣ අනුව තමයි මේ විවිධ නම් දීලා තියෙන්නේ. දැන් අපි මීට පෙරත් අපි කතා කළානේ එක් ස්ත්‍රයක් ගත්තන් පස්සේ ඒ ස්ත්‍රියගේ භූමිකා අනුව වෙන වෙන නම් දෙනවනේ. ඒ එකම ස්ත්‍රියට මව කියලා කියනවා. ඇයි දරුවන්ට ඇය මවක් නිසා. ඒ කාන්තාවටම බිරිඳ කියලා කියනවා. ඇයි සැමියාට ඇය බිරිඳ නිසා. ඒ කාන්තාවටම දියණිය කියනවා. ඇයි මව්පියන්ට ඇය දියණියක් නිසා. ඒ කාන්තාවටම සේවිකාව කියනවා. ඇයි යම් ආයතනයක ඇය සේවා සපයන නිසා. සමහරටත් වෙනත් ආයතනයක ඇය පාලිකාව වෙන්නට පුළුවන්. මොකද එතන පරිපාලන කටයුතු කරන්නේ ඇය නිසා. දැන් මේ එකම කාන්තාවට විවිධ නම් කියන්නේ ඇයි? ඇය විසින් කරන කාර්යභාරය භූමිකාවට අනුව විවිධ නම් දෙනවා. ඒ වගේ ප්‍රඥාවෙන් මේ කෙරෙන සමස්ත කාර්යභාරය අනුව ඒක විවිධ නම් වලින් හඳුන්වනවා. ඕභාෂණ ගුණය අනුව ඒක ආලෝකයක් ආලෝකයක් හා සමානව හඳුන්වනවා. එතකොට අර අඳුර විනිවිදගෙන අවිද්‍යාව විනිවිදගෙන යමක් දකින නිසා එතන ඥාණය පහළ වුණා කියලා හඳුන්වනවා ඊළඟට ඒ ඒ ද්‍රව්‍යයන් හරියට පැහැදිලිව ඒවාහි යථා ස්වභාවය දකින නිසා ඒක ප්‍රඥා පහළ වුණා ඇස පහළ වුණා කියලා හඳුන්වනවා. එතකොට අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ නිසා ඒක විද්‍යාව පහළ වුණා කියලා හඳුන්වනවා. මෙහෙම එක් එක් ආකාරයකට මේ ප්‍රඥාව හඳුන්වනවා. මොකද ප්‍රඥාව කියන ධර්මය තරම්ම පුළුල් ධර්මයක්, ඒ තරම්ම ගැඹුරු ධර්මයක්, ඒ තරම්ම සියුම් ධර්මයක්. ප්‍රඥාවෙන් තමයි අවසානයේ මේ සියලුම කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නේ. ඒ නිසා මේ නිර්වාණගාමිනී මාර්ගයේ ප්‍රමුඛ ධර්මය ප්‍රඥාව. එතකොට සතිය ගැන බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා දේශනා. එතකොට මාර්ගය වශයෙන් සතිය තමයි එකම මාර්ගය. සතියෙන් තොරව අපට ප්‍රඥාව මොහුපුරා යන්නට බෑ. මේ ප්‍රඥාව නැමැති ආලෝකය මතු පිට දකින අභ්‍යන්තරයේ විනිවිද දකින සම්මුතිය සහ විදර්ශනාව මේ හැම ඥානයක්ම අපට උපදවන්නට අපට සතිය උපකාර වෙනවා. නිවැරදිව ඒ ඥානය උපදවන්නට. එතකොට ඒ නිසා සතිය තමයි ඒකායන මාර්ගය වෙන්නේ. හැබැයි මාර්ගය වෙන්නේ සතිය වුණාට අපිට සතියෙන් විතරක් මේ කාර්ය කරන්න බෑ. ප්‍රඥාවෙන් තමයි ප්‍රමුඛ කාර්ය කරන්නේ. අවිද්‍යාව ප්‍රහාණය කරලා සියල් අවිද්‍යාව හා බද්ධ වෙලා තිබුණු සකල ක්ලේශයන් ප්‍රහීණ කරන්න. මොකද සෑම ක්ලේශයක්ම ඒකාබද්ධව පවතින අවිද්‍යාව මත. අවිද්‍යාව නැතිනම් කිසිදු ක්ලේශයකට පවතින විදිහක් නැහැ. ඒතර අවිද්‍යාවේ ප්‍රමාණය මත ඒ පුද්ගලයාගේ මනසේ එක් එක් ආකාරයේ වැරදි වැටහීම්. එතකොට රාගය කියන්නේ වැරදි වැටහීමක් නිසා ඇතිවන සංකල්පයක්. ද්වේෂය කියන්නේ වැරදි වැටහීමක් නිසා ඇතිවන සංකල්පයක්. එතකොට ඊර්ෂ්‍යාව කියන්නේ මාන්නය කියන්නේ කුහකකම කියන්නේ මේ එක් එක් වචන වලින් හඳුන්වන්නේ අර අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් ඇති කරන නොයැටීම අඳුර පටලවිල්ල නිසා ඇතිවෙන යම් යම් වැරදි සංකල්ප වැරදි මනෝභාවයන් වැරදි මානසික තත්වයන් වැරදි මානසික ස්වરૂපයන් ඒව කොහොම ගොනු වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. ඒතර ඒ අවිද්‍යාව නැමැති ප්‍රධාන ධර්මය ඛණ්ඩණය කරන්නට අහෝසි කරන්නට ෂය කරන්නට අතික්‍රමණය කරන්නට උපකාර වෙන ප්‍රධානම මෙවලම තමයි ප්‍රඥාව නැමැති චෛතසිකය. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥා චෛතසිකය පිළිබඳ අමෝහය පිළිබඳව අපට දවසකින් දෙකකින් නෙමෙයි මුළු ජීවිත කාලෙම සෑම ආත්ම භාවයකම අරහත්ත්වයටපත් වෙලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන මොහොත දක්වාම අපට ප්‍රඥා පිළිබඳව ඉගෙන ගන්නට සහ ප්‍රගුණ කරන්න තියෙනවා අරහත් මාර්ගඥානය ඉපදීමත් එක්කලා තමයි ප්‍රඥාවේ කාර්යභාරය නිමාවටපත් වෙන්නේ ඒ නිසා අරහත්ත්වයට පත් වෙනම කියනවා කතං කරණීය. කල යුත්ත කල නාපරං ඉත්තත්ථායාත. යම් අර්ථයක් පිණිස උත්සාහ කළා නම් ඒ යෝගාවචරය ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ඒ උදාන වාක්‍ය ප්‍රකාශ කළා තියෙන මහණ වුණේ යම් අර්ථයක් සඳහාද ඒ අර්ථය සම්පූර්ණ කළා ඒ වෙනුවෙන් නැවත කරන්නට දෙයක් නැහැ හතං කරණිය කල යුත්ත කළා එතකොට ආයේ ප්‍රඥාව ප්‍රඥාවේ උපයෝගීතාවයක් නැහැ එතනින් එහාට. ඒ කියන්නේ රහතන් වහන්සේට ප්‍රඥාව නැහැ කියන එක නෙමෙයි. රහතන් වහන්සේට එතනින් එහාට ප්‍රඥාව තියද නැද්ද කියන එක අදාළ නැහැ. ඇයි උන්වහන්සේට ක්ලේශයන්ගෙන් බාධාවක් නැහැ. ක්ලේශයන් දැන් අඳුරක් තියෙන තැනනේ අපිට යමක් දකින්න ආලෝකයක් ඕන කරන්නේ. එතකොට අපිට දැකීම සම්පූර්ණ වෙලා නැත්තම් දකින්න දෙයක් තියෙනවා නම් හොයන්න දෙයක් තියෙනවා නම් බලන්න දෙයක් තියෙනවා නම් ආලෝකයේ ප්‍රයෝගීතාවය තියෙන. එතකොට අපිට බලන්න ඕන නැත්තම් දකින්න ඕන නැත්තම් ඒ ඒ දැකලා ඉවර නම් ඒ කාර්යය නිමා කළා නම් ආයේ අපිට එතන ආලෝකයේද අතුරුද කියන කතාවක් නැහැ. නමුත් රහතන් වහන්සේගේ මනසේ අවිද්‍යාව පහළ වෙනවා මෝහය පහළ වෙනවා කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. ඒ ඒ ප්‍රඥාවේ කෘත්‍ය අවසාන. ඒකෙන් කෙරෙන්න ඕන වැඩේ ඉවරයි එතන. ඒ නිසා තමයි කතං කරණීයම් කියන්නේ. ඒතකොට සතිය සම්බන්ධවත් එහෙම තමයි සෑම සෝබන චෛතසිකයකින්ම කුසල චෛතසිකයෙන්ම කල යුත්ත කරලා ඉවරයි. එතනින් එහාට උන්වහන්සේට එසැනින් පිරිනුවන් පෑවත්. ඒ කියන්නේ ඒකට කියනවා සමසීසී පරිණිරවාණය කියලා. සමසීසී කියලා කියන්නේ අරහත් මාර්ගඥාන අරහත් ඵලය ඇති වූ සැනින්ම චුතිසිත ඇති වෙලා එතනින් ඒ චිත්ත පරම්පරාව නිමාවටපත් වෙනවා. ඒතකොට අරහත්ත්වයටපත් වෙනවා සියලු කෙලසුන් නැසනවා. එසැනින්ම චුතිය ඇති වෙනවා. භව ගමන එතනින් ඉවරයි. ඉතින් එහෙම කෙනා අරහත්ත්වයට සමගම පරිනිර්වාණයට පතයි. ඉතින් එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද එතනින් එහාට අරහත් මාර්ගයේ අරහත් ඵලය ඇති වුණාට පස්සේ ආය ප්‍රඥාවේ, සද්ධාවේ, වීරියේ, සතියේ මේ කිසිවක අවශ්‍යතාවයක් නැහැ. ප්‍රයෝගීතාවයක් නැහැ. කතං කරණීය කළ යුත්ත කරලා ඉවරයි. ඉතින් ඒ කළ යුත්ත කරලා ඉවර වෙන මොහොත දක්වාම අපට ප්‍රඥාවේ ප්‍රයෝගීතාවයේ තියෙනවා, අවශ්‍යතාවයේ තියෙනවා. ඒ නිසා සෑම භවයකම සසර ගමන නිමා වෙන තෙක්ම අපි අධ්‍යයනය කළ යුතු හඳුනාගත යුතු පුහුණු කළ යුතු චෛතසික ධර්මයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි පෙර දිනෙත් සිහිපත් කළා අපි ප්‍රඥාව පිළිබඳව සති 13ක් විතර සාකච්ඡා කළා. මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවෙම අනුරුද්ධ සූත්‍රය පිළිබඳ සාකච්ඡා පෙළේදී පඤ්ඤවතෝ අයං ධම්මෝ මායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මේ ධර්මකාරණය සාකච්ඡා කරද්දී මම හිතන්නේ ගිය සතියේත් අපේ අරුණ මනතුංග මහත්මයා ඒකේ ලින්ක් එක මම දැක්කා ෂෙයා කරලා තියෙනවා. ඒතකොට කැමති කෙනෙකුට ආපස්සට ගිහිල්ලා ඒවෙන් බලලා ඉගෙන ගන්නට පුළුවන් ඒ විවිධ පැති පිළිබඳව ඒ ඇත්තටම ඉදිරියේදී අපි මේ පිළිබඳව ග්‍රන්ථයක් සම්පාදනය කරන්නටත් හිතලා තියෙනවා සැලසුම් කරලා තියෙනවා ඒකේ ගොඩක් දුරට දැන් වැඩ ඉවර කරලා තියෙනවා තව පොඩි ටිකක් තමයි පොඩි කොටසක් සම්පාදනය කරන්න තියෙන්නේ ඊට පස්සේ ඒක ග්‍රන්ථයක් හැටියටත් අපි මහ ජනතාවට අතරටපත් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ ප්‍රඥාව පිළිබඳව හුඟක් වෙලාවට ප්‍රඥාව අවශ්‍යයි ප්‍රඥාව දියුණු කරගන්න ඕන කියන කතිකාවතක් සමාජය තුල තියෙනවා ධර්මදේශනාවලදී අපට අහන්න ලැබෙනවා නමුත් ඒ පිළිබඳ විශේෂ විග්‍රහ විභාග මතු කරලා ඒවා සමාජ භාවිතයට ගොඩක් එනවා අඩු ගතියක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒකේ තියෙන සියුම් බව, ගැඹුරු බව සහ ලෝකයා හැම විටම හඹාගෙන යන්නේ තමන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ප්‍රමාණයත් එක්ක නිසා බණ අහනවා කිව්වත් රූපය, ශබ්දය, හැඩය, කීර්තිය, පිරිස මේ මේ වගේ අපට අර ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කරුණු ටිකක් තමයි දැනෙන්නේ. ඊට එහා ගිය ඥානයකට යන්න ගොඩක් පහසු නැහැ. ඉතින් එතනට යන්න සාංශාරික හුරුවක් තියෙන්නත් ඕන. මේ ජීවිතේ අපට අර සම්මත ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් වලට එහා ගිය ප්‍රඥාවට ගෝචර වෙන දෙයකුයි අපි සෙවිය යුත්තේ කියන අවබෝධය තියෙනවා. ඉතින් දැන් ಗುಣධම් වඩන්න භාවනා කරන්න යොමු වෙන අය ඇත්තට මේ අවබෝධය ඇතුවනේ යොමු වෙන්නේ. ඒ අවබෝධය ඇතුව යොමු වුණා වුණත් කරගෙන යනකොට ආය අර මූලික අර්ථය මතක නැති වෙනවා. ඒ නිසා දැන් භාවනා කරන්න පටන් ගන්න යථාර්ථය දකින්නට තමයි කෙලෙස් නසන්නට තමයි. ඊට පස්සේ භාවනා කරගෙන යනකොට දැනෙන කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව, කායික මානසික සුවයත් එක්කලා ඊට පස්සේ භාවනාව කියන්නේ මෙන්න මේ සුවය අත්දැක්කේ නැත්තම් භාවනාව සාර්ථක නෑ වගේ අදහසක් ඇති ඒ මොකද භාවනා කරන්නේ යථාර්ථය දකින්න. ඒක සුඛද දුක්ඛද කතාවක් නෑ. ඇත්ත දකින්නට, ඇත්ත අවබෝධ කරන්න, කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කරන්න, ಗುಣ හඳුනාගෙන දියුණු කරන්න, යථාර්ථය අවබෝධ කරන්න. ඒ සඳහායි භාවනාව කියන එක භාවනා කරන කෙනාටත් ටික කාලයක් යනකොට අමතක වෙනවා. ඉතින් ඒ නිසා තමයි විදර්ශනාව තුළ පවා උපක්ලේශ හට. එතකොට ප්‍රඥාව ඥාණය ඒක තමයි අපිට යථාර්ථයෙන් දකින්න උදව් වෙන්නේ. හැබැයි ඒකම ඊළඟ මොහොතේ උපක්ලේශයක් වෙන්නට පුළුවන්. අපි ඒක සමබරව අපේ පරමාර්ථය සිහි කළේ නැත්තම්. ප්‍රඥාවෙන් තමයි අපිට සෑම දෙයක්ම දැක ගන්න උදව් කරන්නේ. හැබැයි ඒ ප්‍රඥාවම අපිට පරමාර්ථයට බාධා කරන්නට පුළුවන් කොහොමද? යම් මොහොතක ප්‍රඥාව උපදිනවා. ඒ උපදීගෙන යනකොට අපිට මූලික පරමාර්ථයමද කුමක් සඳහාද මේ ප්‍රඥාව? කියලා අමතක වුණොත් ඒතනත්තා අර ලෞකික අපේක්ෂාවන් සඵල කරගන්නට ඒ ප්‍රඥාව උපයෝගී කරගන්නවා ලෝකෝත්තර පරමාර්ථයට සමීප වෙන්නට සුදුසුකම් ලබන්නේ දැන් ධනය කුමක් සඳහාද ධනෙ උපයන්නේ මොකටද දැන් සමහර කෙනෙක් ආයතන පිහිටුවා ගන්නට පුළුවන් හොඳ පරමාර්ථ එතකොට ඒ ආයතනේ ආරම්භ කරන්නම හොඳ වටිනා සමාජ මෙහෙවරක් සාසනික මෙහෙවරක් කරා. ඊට පස්සේ මේක පවත්වගෙන යනකොට දැන් මේක පවත්වගෙන යන්නට පිරිස ඕන, ඒගොල්ලෝ නඩත්තු කරන්න ඕන, ඒගොල්ලෝ රඳව ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට කරන්න වැඩක් තියෙන්න ඕන. ඒගොල්ලෝ විසිරෙන්නේ නැතුව එකතු වෙන්න, ඒගොල්ලෝ සතුටු වෙන්න ඕන, තෘප්තිමත් වෙන්න ඕන. ඊට පස්සේ මේකට ආධාර උපකාර තියෙන්න ඕන, මේක ව්‍යාප්ත කරන්න ඕන. ඊට පස්සේ දැන් මේ අමතර වැඩත් එක්කලා මේක දැන් පටන් ගත්තේ මොකටද මේ ආයතනය කියන මූලික පරමාර්ථය අමතක. අමතක වුණාට පස්සේ ඒ ආයතනය කියන සංකල්පය විතරයම අවසානයේ අර සමාජ මෙහෙවර සාසනික මෙහෙවර කරන්න බාධකයක් ඒ එක රාශී වීමම ඒ ගොනු වීමම ඒ මුදල් ඒක රාශී කිරීමම ඒ අනිත් අය අතරට මේක ව්‍යාප්ත කරන්න දරන ප්‍රයත්නයම ඒ කියන්නේ විවිධ ආකාරයෙන් අපිට මේකට ප්‍රචාරණයක් කරන්න මහජනයා අතරට යන්න මෙහෙම ආයතනයක් තියෙනවා මෙහෙම වැඩක් කරන. ඒතකොට දැන් මේ ටික කරන්න ගියාට පස්සේ දැන් මේ මොකටද මේ ආයතනේ පටන් ගත්තේ කියන එක අමතක වුණොත් අන්තිමට අර ටිකම තමයි බාධක වෙන්නේ. අන්න ඒ වගේ මේ සිහිය, වීරය, ප්‍රඥාව මේවා තමයි නිවන් මාගේ ප්‍රමුඛ සාධක. හැබැයි ප්‍රමුඛ සාධකත් සම්බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා මූලික පරමාර්ථයේ අමතක වෙච්ච ගමන්. ඉතින් අන්න ඒ නිසා ඊටාම සියුම් දෙයක් ඒ ප්‍රඥාව සහ ප්‍රඥාවෙන් මේ ගමන් මඟ සමතුලිත කරගෙන ඉදිරියට යාම. ඉතින් ඒ නිසා අපි ගිය සතියේ ප්‍රඥාව ගැන යම් ප්‍රමාණයකට කතා කළා. ඒ වගේම අපි නැවැත්තුවේ ගිය සතියේ අත්තසාලිනී අට කතාවේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙහි තුන කවර අර්ථයක් පිණිස අපට ප්‍රයෝගී වෙනවද කියන කාරණය දල වශයෙන් දක්වලා තියෙන ආකාරය පිළිබඳව රේරුකාණ මහනායක හාමුදුරුවෝ මේ අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථයේ පැහැදිලි කරනවා. එතකොට අපි ඒක නැවැත්තුවේ දුෂ්ට පුද්ගලයා ඇති ගුණය මකයි අවලංගු කරයි. ඊට උඩින් ලෝභී පුද්ගලයා විද්‍යමාන දෝෂේ වසයි සංගවයි. එතකොට අලෝභයෙන් ඇති වරද දකිනවා පිළිගන්නවා. නමුත් ලෝභී පුද්ගලයා ඒ ඇති වරද පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ද්වේෂයෙන් දුෂ්ට පුද්ගලයා ඇති ගුණය මකනවා. නමුත් අදෝෂයෙන් විද්‍යමාන ගුණය ඒ ගුණය වශයෙන් පිළිගන්නවා. එතකොට මෝහයෙන් ඇති සත්‍ය වහලා දානවා. ඒක අසත්‍ය ලෙස ගන්නවා. නමුත් විද්‍යාවෙන් එහෙම නැත්නම් අමෝහයෙන් ප්‍රඥාවෙන් ඒ ඒ දෙය ඇති සැටියෙන් දකින්නට සමත් තවද ලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොවේ. ලෝභය අලෝභය නිසා අලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොවේ. ඇයි දැන් ප්‍රියභාවයේ ඇති වෙන්නේ ප්‍රියභාවයෙන් ඇති වෙලා ඇලෙලා ඇලෙන බැඳෙන තරමට තමයි එය අහිමි වුණාම ප්‍රිය විප්‍රයෝගයක් ඇති වෙනවා. එතන ප්‍රිය විප්‍රයෝගයක් ඇති වෙන්නේ පුද්ගලයාගේ අභාවය නිසා හෝ අරමුණෙහි අභාවය නිසා නෙමෙයි. දැන් මේ ප්‍රිය විප්‍රයෝගය කියලා කිව්වහම ගාක් දෙනා හඳුනාගන්නේ පුද්ගලයන්ගේ අභාවය ගැන විතරයි. බුදුදහමේ පිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග කියන කතාව කියන්නේ පුද්ගලයන් සම්බන්ධව නෙමෙයි ප්‍රිය අරමුණ සම්බන්ධ. ඒක බිරිඳ වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්තූරයක් වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්, කීර්තිය වෙන්නට පුළුවන්. එතකොට මේ ඇසට පෙනෙන රූපයක් කනට ඇහෙන ශබ්දයක් නාසයට දැනෙන ආග්‍රහණයක් දිවට දැනෙන රසයක් කයට ලැබෙන ස්පර්ශයක් සිතින් අරමුණු කරන තමන් ප්‍රිය කරන ආරම් මේ මේ ෂඩේන්ද්‍රයන්ටම අරමුණු වෙන ඕනම ආරම්මණයක් වෙන්නට පුළුවන් ඒ ආරම්මණය පිළිබඳව අපට ප්‍රිය බවක් ඇති වුණොත් කැමැත්තක් ඇති වුණොත් එතන ඒ කියන්නේ ලෝභය ඒ කැමැත්තක් ඇති වෙච්ච අරමුණ අහිමි වෙනකොට තමයි අන්න ප්‍රිය විප්‍රයෝගය එතකොට ප්‍රිය විප්‍රයෝගය ඇති වෙන්නේ ඒ ආරම්මණයේ අභව මාත්‍රය නිසා නෙමෙයි ආරම්මණයට අපි කැමති වෙච්ච නිසා. එතකොට ආරම්මණයට කැමති වෙන්නේ ලෝභයෙන්. එතකොට අලෝභය යම් තැනක පවතිනවා නම් එතන ආරම්මණය දැඩිව ග්‍රහණය කරගන්න ගතිය අඩුයි. එහෙම ස්වභාවයක් එතන නැහැ. එහෙම ස්වභාවයක් නැතිනම් ඒතනත්තාට ඒ ආරම්මණයේ අභාවය ඒතනත්තාට පීඩාවක් ඇති කරන්නේ නැහැ. මොකද ඒක තෘෂ්ණාවෙන් අල්ලගෙන නැති නිසා. එනිසා අලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොවේ. අදෝෂය නිසා අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය නොවේ. එතකොට අප්‍රිය අප්‍රිය සංප්‍රයෝග කියලා කියන්නේ පුද්ගලයෝ සම්බන්ධ විතරක් නෙමෙයි. අකමැති පුද්ගලයෝ හතුරෝ තමන්ට විරුද්ධ පුද්ගලයෝ කියන පුද්ගල ස්වરૂපයෙන් විතරක් නෙමෙයි ඇසින් දකින්නට අකමැති කනෙන් අහන්නට අකමැති නාසයෙන් ආග්‍රහණය කරන්න අකමැති දිවෙන් රස විඳින්න අකමැති කයින් ස්පර්ශ කරන්න අකමැති මනසින් අරමුණු කරන්න අකමැති. ඒ අකමැති වෙන්නේ මොකද්ද? ඒ අකමැති කියලා කියන්නේම ආරම්මණය පිළිබඳව ගැටීම. ඒතර ආරම්මණය පිළිබඳව ගැටෙන නිසා තමයි ඒ ආරම්මණයේ विद्यमान බව අපට පීඩාවක් ඇති කරන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අසුචි ගොඩක් තියෙනවා. දැන් ඒ අසුචි ගොඩ තිබුණයි කියලා අපිට මොකුත් අමාරුවක් නෑ. ඒකෙන් අපි මැරෙන්නේ නෑ. හැබැයි ඕයි මට නම් මේ ගඳ උහුලන්න බෑ මෙතන මේ අසුචි ගොඩක්නේ පිළිකුල විලිලැජ්ජාව බෑ මෙතන මේ මිනිස්සු වෙන වෙලාවෙ හැමෝටම ගඳ ගන්න දැන් මෙහෙම හිත හිත අපි අරමුණ ප්‍රතික්ෂේප කරන්න කරන්න තමයි දැන් ඒ අසුචි ගොඩ අපට අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයක් ඇති කරන්නේ ඒ අකමැති දේ සමග මොහු වීමේ පීඩාව ඒ දුක්ඛය අපි තුල ජනිත කරනවා එතකොට ඒක ඇති කරන්නේ දැන් අරකට එකක් ඒකට අකමැති වෙච්ච නිසා මේවා එහෙම ගැඹුරට හිතනකොට තමයි කොයි තරම් සූක්ෂමද කියලා හැඟෙන්නේ. එතකොට ඒ අප්‍රිය බවක් ඇති වුණු කෙනාට තමයි අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය ඇති වෙන. ඒතර අප්‍රිය බව ඇති වෙන්නේ ද්වේෂය නිසා. ඒතර යම් කිසි කෙනෙකුට ද්වේෂය අඩු නම් එහෙම නැත්නම් අදෝෂය ක්‍රියාත්මක වෙනවා නම් ඒතනත්තට අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය නොවේ. එතකොට දුක්ඛය අඩු වෙන කතාවක් නෙවෙයි දුක්ඛය ඇත්තෙම නැහැ. මොකද එතන සියොමම හරි ද්වේෂයක් තියෙනවා නම් තමයි අප්‍රිය සංප්‍රයෝග ප්‍රශ්නයක් ඇති හැබැයි ඒ සියොමව ද්වේෂයක් ඇති වෙන්නේ නැත්නම් එතන අදෝෂය නම් ඇති වෙන්නේ. එතන ආය අප්‍රිය කතාවක් නැහැ. අප්‍රිය කතාවක් නැතිනම් එතන අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයක් ඇත්තේ නැහැ. ඊළඟට අමෝහය නිසා කැමැති දෑ නොලැබීමේ දුක නොවේ. දැන් මෝහය නිසා තමයි මම මේකට කැමති මම කැමති විදිහට ඒක තියෙන්න ඕන. දැන් වෙනතොනේ ලෝකයේහි දැන් ලෝකේ ජීවත් වෙනකොට ආදරය සෙනෙහස කියන එක අපි දැන් අර පසුගිය දවසකත් කතා කළේ මවගේ මනසේ මවගේ මනසේ දරුවා පිළිබඳව ඇති වෙන සෙනෙහස. එතකොට ඒ ඒ මවට දරුවා පිළිබඳ සෙනෙහසක් ඇති නොවුනොත් සමහරට කිරියරෙන් නැති වෙන්න පුළුවන්. අර දරුවා පෝෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවාගේ කායික මානසික සංවර්ධනයට ඒ සෙනෙහසේ අඩු බව බරපතල ඌනතාවයක් ඇති කරන්නට පුළුවන්. ඌන වර්ධනයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ පැවැත්මට සෙනෙහස අවශ්‍යයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සෙනෙහසේ නාමයෙන් අපි යථාර්ථය අමතක කරනවා. ඒ කියන්නේ මම ආදරය කරන නිසා ඒක අහෝසි නොවිය යුතුයි. දැන් ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සෑම ධර්මයක්ම අනිත්‍ය බව උරුම කොට පවතින. අනිත්‍ය බව උරුම වුණාට මම යමකට ආදරේ නම් මම යමකට කැමති නම් මම හිතනවා ඒක නැති වෙන්න නැතුව තියෙනවා. ඒකට කැමති වීම වෙනම ප්‍රශ්නයක්. එතකොට ඒ කැමති වීම හරහා යථාර්ථය අමතක කරන ගතිය. ඒකත් එක්කලා තමයි අපට අර්බුදය දැනෙන්නේ. ප්‍රඥාව තියෙනවා නම් ඒ සමාජයේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය අන්‍යෝන්‍ය සබඳතාවය සෙනෙහස පවත්වා ගන්නවා. හැබැයි මෙතන මම සෙනෙහසින් කටයුතු කළ පමණට ඒ මගේ සෙනෙහසට බඳුන් වෙන අරමුණ සදාකාලික වෙන්නේ නැහැ. අන්න ප්‍රඥා. එතකොට ඒකේ අභාවයෙන්, ඒකේ විනාශයෙන්, ඒක වෙනස් වීමෙන් අපිට එතකොට පීඩාවක් ඇති වෙන්නේ ඊළඟට අනාත්ම කියලා කියන්නේ මෙතන මම කියලා කෙනෙකුත් නැහැ. ඔහු හෝ ඇය කියලා කෙනෙකුත් නැහැ. මම කියලා කෙනෙක් නැතිනම් මගේ ඕනකමේ හැටියට පවතින්නේ නැහැ. කාගේ ඕනකමද පවතින හේතු ප්‍රත්‍යයන්. හේතු ප්‍රත්‍යයන් අනුව පවතින දේ හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ අවබෝධය ඇති අපි ලෝකෙ දිහා බලනකොට ඒ තැනත්තාට අමෝහය නිසා කැමැති දෑ නොලැබීමේ දුක නොවේ. එතකොට මේ මම කැමැති විදිහට දේවල් වෙන්නට ඕන කියලා අවිද්‍යාවේ මෝහයෙන් හිතන තාක්කල් තමයි එතනත්තට කැමැති දේ නොලැබීම දුකක් වෙන්නේ. එතකොට කැමැති දේ කැමැති දේ කියන කතාවක් ඇති වෙන්නෙම නෑ. ඒවා කැමැති හැටියට පවතින්නේ නෑ කියලා දන්නවනේ. ඉතින් කැමැති අපි හිතමු යම් ආකාරයෙන් කැමැත්තක් ඇති වුණා කියලා අර මව මව තුල දරුවා කෙරෙහි සෙනෙහස ඇති වෙන්නා වගේ එතන සමාජ පැවැත්ම පැවැත්මේ ප්‍රයෝගීතාවය මත එතන යම්කිසි ස්නේහයක් ඇති වෙනවා. ඇති වුණාට මගේ කැමැත්තට අනුව මේවා පවතින්නේ නැහැ. මට ඕන විදිහට පවතින්නේ නැහැ. මේවා අනිත්‍ය ධර්ම, අනාත්ම ධර්ම කියන එක හරියට වැටහිලා තියෙනවා නම් ප්‍රඥාවෙන් ඒතනත්තට ඒ කැමැතිද අහිමි වීම පිළිබඳ අර්බුදයක්, චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට තවද අලෝභය නිසා ජාති දුක නොවේ. අලෝභය ජාති දුක්ඛයට හේතු වන ලෝභයට ප්‍රතිපක්ෂ හේනි. එතකොට දැන් අපි මේ ලෝකේ උපදින්නේ මොකක් නිසාද? භව තණ්හාව නිසා. එතකොට භව තණ්හාවෙන් එතකොට භව තණ්හාවෙන් උපදින්නේ භව තණ්හාව තියෙන නිසායි. එතකොට භව තණ්හාව කියන ලෝභය දැන් තණ්හාව කියන නමින් හැඳින්නුවාට චෛතසිකයක් වශයෙන් ඒක ලෝභ චෛතසිකයනේ. එතකොට ලෝභ චෛතසිකය ඇති නොවෙනවනම් භව තණ්හා කියන කතාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භව තණ්හාව නැතිනම් ඒ තනත්තා මරණයටපත් වෙනකොට යලි උපදින්නේ නැහැ. ඒ නිසා අලෝභය නිසා ජාති දුක්ඛය නැවත නැවත ඉපදීමේ දුක අහෝසි වෙනවා. අලෝභය ජාති දුක්ඛයට හේතු වන ලෝභයට ප්‍රතිපක්ෂ හේතු. අදෝසය නිසා ජරා දුක්ඛ නොවේ. ජරා කියලා කියන්නේ වයස්ගත වීම, දි รา පත් වීම. ද්වේෂය අධික වූයේ ඉක්මනින් ජරාවටපත් වේ. දැන් සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේ, ජීව විද්‍යාවේ පවා කතා කරනවනේ මේ කාරණේ. යම් කෙනෙක් කෝපය අධික නම් ඒ අධික කෝපය ඇති තැනත්තාගේ ඉන්ද්‍රියන් ඉක්මනට දුර්වල ඉක්මනට ශ්‍රේ වෙනවා වැය වෙනවා විනාශයටපත් වෙනවා. එතකොට මෙත්සිත බහුල වෙනකොට ඒ තනත්තාගේ ආශ වැඩි වෙනවා ශරීර පැහැ වැඩි වෙනවා ඒ වගේම අර ඉක්මනින් දි รา පත් වෙන ගතියටපත් වෙන්නේ නැතිව අර රූප પરම්පරාව හොඳ මට්ටමින් නඩත්තු වෙනවා එතකොට තමයි කියන්නේ තරුණ බව රැකෙනවා තරුණ බව රැකෙනවා කියලා කියන්නේ මේ වයස්ගත වෙන්නේ කියන එක නෙමෙයි. ඉතින් ඉර පායලා ඉර බහිනකොට කොහොමවත් වයසට යනවනේ. හැබැයි රූප પરම්පරාව ඉක්මනින් අහෝස් වෙලා අභාව ප්‍රාප්තලා ඒකේ ශක්තිය හීන වෙලා යන්නේ. ඒ රූප પરම්පරාවේ ශක්තිය හොඳ මට්ටමින් පිරිපුන් මට්ටමින් කලක් නඩත්තු වෙනවා. අර මෙත්සිතත් එක්කලා. ඒ නිසා තමයි ජරා දුක්ඛය නොවේ කියලා කියන්නේ. දැන් සමහර කෙනෙක් අවුරුදු 60 70 වෙනකොටම හොඳටම දුර්වල වෙලා ඇවිද ගන්න බැරුව ඔත්පල වෙනවා. සමහර කෙනෙක් අවුරුදු 100 වෙලත් හොඳට ඇවිදලා හොඳට කතා කරලා ඇස් දෙක පේනවා කන් දෙක ඇහෙනවා. ඒකට සාංශාරික කුසල බලයත් උපකාර වෙනවා. මේ ජීවිතේ කය නඩත්තු කිරීමත් උපකාර වෙන ප්‍රධාන සාධකයක් තමයි අදෝසය. ඒ කියන්නේ අධික විදිහට කෝපයටපත් වෙන්නේ මෙත් සිත පවත්නවා. ද්වේෂය අඩු බව. එතකොට අදෝසය නිසා ජරා දුක්ඛය නොවේ. අමෝහය නිසා මරණ දුක්ඛය නොවේ. සම්මෝහ මරණය මහ දුකකි. එතකොට හටගත් නාම රූප ධර්ම යම් දිනක අභව ප්‍රාප්ත වෙනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි ඒ අභව ප්‍රාප්තිය අපිට දුක්ඛයක් වෙන්නේ සම්මෝහය නිසා. දැන් රහත් රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේලා හැම කෙනෙක්ම ඉපදිලා හිටපු නිසා රහත් වුණා කියලා බුදු වුණා කියලා හරියන්නේ අභාව પ્રાપ્ત වෙනවා. මරණය සිද්ධ වෙනවා. හැබැයි මේ මරණය උන්වහන්සේලාට මරණ දුක්ඛයක් ගෙන දෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මරණය අපි මංගල්‍යයක් හැටියට සැලකනවා. තෙමඟුල ඉපදීම බුදු වීම පමණක් නෙවෙයි උන්වහන්සේගේ පිරිනිවන් පෑමත් මංගල්‍යයක්. ඒ එක මංගල්‍යයක් වෙන්නේ ඒක දුක්ඛයක් නොවේ ඒක සම්මෝහ මරණයක් නෙමේ ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරගෙන අනන්ත සසරේ ප්‍රාර්ථනා කරපු තැනට පැමිණීමක්. මොකද්ද අපේ ප්‍රාර්ථනාව? නිර්වාණය. ඒතො නිර්වාණය දෙආකාරයි ක්ලේශ පරිනිර්වාණ සහ ස්කන්ධ පරිනිර්වාණ. ඒතො ක්ලේශ පරිනිර්වාණය ජීවත් වෙන්නදී සිද්ධ වෙන ස්කන්ධ පරිනිර්වාණය තමයි රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ අභාවය කියලා කියන්නේ. එතකොට ඒ ඒ සඳහා තමයි මේ කල්ප ගානක් පෙරම් පුරාගෙන උත්සාහ කළේ. ඒ උත්සාහ කළ පරමාර්ථය පූර්ණ වෙන දවස. ඒක මංගල්‍ය. හැබැයි ප්‍රත්‍යඥයාගේ අභාවය දුක් සහිත මරණයක්. ඇයි ඒ? මැරෙන්න කැමති නැහැ. ජීවත් වෙන්නයි කැමති. ජීවත් වෙන්න කැමැත්ත තියාගෙනයි මැරෙන්නේ. මැරිලා ඊට පස්සේ යලිත් උපදින්න වෙන යලිත් ජාතිය හට ගන්න යලිත් දුක්ඛ ස්කන්ධය හට ගන්න. ඒ බඳු ස්වરૂපයකිනුයි එතනත්තා මැරෙන්නේ. ඒතර ඒ මරණය දුක්ඛයක් වෙනවා. හැබැයි ඒ මෝහයෙන් තොරව යථාර්ථය අවබෝධ කරගත්තාම රහත් වෙන්න බුදු වෙන්නට බැරි වුණත් යම්කිසි කෙනෙක් ජීවිතේ මරණය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගෙන තියෙනවනම් ඒ තැනත්තාට මරණය කියන එක දුක්ඛිත මරණයක් වෙන්න දැන් මේකට පවත්වන්න බෑ කියලා දැනගත්තාම ਉਹ සැහැල්ලුවෙන් ඉක්මනවා සමහරු මේක ඇද ඇදා තවත් ඉන්නවා ඒ දැන් කය නඩත්තු වෙන්න පුළුවන් ශක්තියක් නැහැ නමුත් අතහැරලා යන්න සූදානම් දැන් අර මේවට උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් සමහර කතා ප්‍රවෘත්ති වල කියවෙන්නේ අපි හිතමු යම් ඉලක්කයක් වෙත දරුවා වෙනුවෙන් හරි ප්‍රධාන Tamanට පැවරිච්ච වගකීමක් වෙනුවෙන් හරි යනකොට යම් කෙනෙක් ඇක්සිඩන්ට් වෙනවා. ඇක්සිඩන්ට් වෙලා ඒ තැනත්තා දැන් වෙන කෙනෙක් නම් එතනම මැරෙනවා. හැබැයි අර පුද්ගලයාගේ අර අරමුණ ප්‍රබල නිසා මේක මම කොහොම හරි කරන්න ඕන. මෙතනට යන්න ඕන. මගේ දරුවව ගන්න ඕන දරුවට මේක ගිහින් දෙන්න ඕන මේක ගිහින් දී ගන්න බැරි වුණොත් ඒක බරපතල ප්‍රශ්නයක් කියන මේ ඉලක්කය මේ අරමුණ නිසා අර මනුස්සයා මැරෙන්නේ නැහැ. කය තරම්ම විනාශ වෙලා ජීවත් වෙන්න බැරි තරම. හැබැයි ප්‍රාණය නිරුද්ධ වෙන්නේ නැහැ. අල්ලගෙන ඉන්නවා අර අරමුණත් එක්කලා. අන්න ඒ වගේ සමහර කෙනෙක් ජීවිතයට තියෙන ආසාවත් එක්කලා බලවත් කැමැත්තත් එක්කලා ඒ අය දැන් මැරෙන්න වැටිලා ඉන්නවා. දැන් තවදුරටත් මේක නඩත්තු වෙන්න තරම් ශක්තියක් නැහැ. හැබැයි ගිලිහිලා යන්නේ නැහැ, මැරෙන්නේ එල්ලිලා ඉන්නවා. ඇයි අර මුලාවත් එක්කලා දැඩි බන්ධනයත් එක්කලා. ඉතින් ඒ තැනත්තාට මරණය මහා දුක්ඛයක්. තමන් කැමති දේ අතහරින්නට සිද්ධ වෙනවා. තමන්ට මහා හිතා ගන්න බැරි අර්බුදයකට තමන්පත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ ප්‍රඥාව තියෙන කෙනාට. ඒ නිසා ප්‍රඥාව තියෙන කෙනත් මරණයටපත් වෙනවා. හැබැයි ඒ ඒ ප්‍රඥාවේ ප්‍රමාණය මත එතනටට මරණ දුක්ඛ අඩු තවද අලෝභය නිසා ගෘහස්තයන්ට සුවසේ එක්ව විසිය හැකිය. අදෝසය නිසා පැවිද්දන්ට සුවසේ එකට විසිය හැකිය. අමෝහය නිසා සෑම දිනාටම සුවසේ විසිය හැකිය. ඉතින් මේවා අර අපි කිව්වේ මේ පොදු කතාවක් මේ කියන්නේ. එහෙම නැත්නම් මේ අලෝභයෙන් අද්වේෂයෙන් විතරක්ම මෙහෙම වෙනවා කියන එක නෙමෙයි සමහර තැන්වලදී. සමහර තැන්වලදී පොදු කාරණයක් හැටියට මේවා බෙදලා දක්වලා තියෙනවා. එතෙන් ලෝභය නිසා තමයි ගෘහස්ත ජීවිතේ ගොඩාක් අර්බුද ඇති වෙන්නේ. සමහර වෙලාවට සහෝදර සහෝදරියන් එකට කා කොටා ගන්නෙ දීපල ඉඩකඩම් ගේ දොර ධනය මේවට තියෙන ඇල්ම නිසා. ඉතින් ඒ තෘෂ්ණාව අඩු නම් ගෘහස්තයාට බොහොම සැනසීමෙන් සමගි සම්පන්නව ඉන්න පුළුවන්. ඉතින් ද්වේෂයත් ගෘහස්තයාට බාධාවක් තමයි. නමුත් පැවිද්දා කියලා කියන්නේ හුඟක් තමන් සතු දේවල් අතහැරපු කෙනෙක්නේ. ඉතින් අතහැරපු කෙනාට එතකොට අර ගේදොර ඉඩකඩම් සම්බන්ධව අර අර්බුද ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි ඉතින් උන්වහන්සේ තමන්ගේ පන්සල, තමන්ගේ ගෝලය ඒ ටික උපාදාන කරගත්තොත් ඒක නිසා අර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් පැවිද්දා කියන්නේ නෛෂ්කාම්ම්‍ය නික්ම ගිය කෙනෙක් කාම කාමයන් අතහල කෙනෙක් කියන අදහස ගත්තාම ඒ තනත්තාට කාමය සම්බන්ධ ප්‍රශ්න අඩුයි හැබැයි ද්වේෂය සම්බන්ධ ප්‍රශ්න අර දේවල් ප්‍රතික්ෂේප කිරීම ඉවත් වීම බැහැර කිරීම මොකද ඒ තනත්තා දැන් නෛෂ්කාම්‍ය වෙනුවෙන් යම් කරන්නේ එතකොට අර දේවල් තිබීමම අර්බුදයක් වගේ. අපි අර කිව්වේ අපේ අත්දැකීම ගල්ලෙනට ගියේ මොකටද? මේ සමාජයේ ඉඳගෙන අනුන්ගේ වැඩ කර කර යුතුයකම් කර මේවා කර කර ඉඳලා නිවන් දකින්න දැන් මගේ වැඩේ කරගන්න ඕන කියලා ලැනට ගියේ. එතකොට දැන් අනිත් අය ආරාධනා කරන්න එනකොට බණට දානෙට පිරිතට පාසකෝට කතා කරනකොට තරහයි. ඒ තරහෙන්නේ දැන් මේ මේවා අතහරින්නට මම උත්සාහ කරනකොට සමාජයේම අපට බාධකයක් අර්බුදයක් වගේ පෙනෙන්නට ගන්නවා. ඉතින් ඒ නිසා අර කැමති දේවල් අතහැරපු තැනැත්තාට අකමැති දේත් එක්කලා ගස්ඨණය වීමේ අර්බුදය බලවත්ව මතුවෙන්නට පුළුවන්. ඒ නිසා පැවිද්දට බොහෝ කොට ඒ ද්වේෂය ඒකයි මම කියන්නේ පැවිද්දට ලෝභේනොත් පීඩා ඇති වෙනවා. මෝහේනොත් පීඩා ඇති වෙනවා. නමුත් මෙතන අර කාමයන් අත්හල කෙනෙක් කියන අදහසින් ගත්තාම පැවිද්දාට ද්වේෂය බහුල විදිහට හානි කරනවා. ඒතර ද්වේෂය අඩු නම් අදෝෂය නිසා පැවිද්දාට සුවසේ විසිය හැකියි. අමෝහය නිසා සෑම දිනාටම සුවසේ විසිය හැකියි. ප්‍රඥාව තියෙනවා නම් ගිහි පැවිදි කතාවක් නෑ කාටත් සුවෙන් ඉන්න තවද සත්වෝ බෙහෙවින් ලෝභය නිසා പ്രേතව උපදී. പ്രേතව උපදින තව සාධක ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බෙහෙවින්ම ලෝභය නිසා. ලෝභී පුද්ගලයා තමයි ඇලිලා බැඳිලා දේවල් උපාදාන කරගෙන പ്രേත බවටපත් වෙන්නට සුදුසුකම් හදාගන්නේ. අලෝභය പ്രേතත්වයට නොපැමිණීමට හේතුය. ද්වේෂය නිසා සත්වයෝ නරක ද්වේෂය නිසා සත්වයෝ ද්වේෂයෙන් රෞද්‍ර වූ නරකයේහි උපදිති. අදෝෂය නරකෙහි නූපදීමට හේතුයි. නිරයෙහි උපදින්නට තවත් කරුණු හේතු වෙනවා. ද්වේෂය ප්‍රබල සාධකයක් වෙනවා. මෝහය නිසා සත්වෝ තිරිසන් බවට පැමිණිති. අමෝහය තිරිසන්ව නූපදීමට හේතු. තිරස්චීන ගතියට යන්නේ ප්‍රධාන වශයෙන්ම මෝහය සම්මෝහය බහුල වීම නිසා ඉතින් ලෝභය ද්වේෂයත් එතනට හේතු වෙනවා. හැබැයි මෝහය තමයි ඒ මනසේ තියෙන දුර්වල ගතිය. ඒ දුර්වල ගතිය ප්‍රධාන වශයෙන් තිරස්චීන தත්වයටපත් කරන්නට හේතු වෙනවා. ඉතින් අලෝ අමෝහය තිරසන් බවට නොපමුණුවන තිරසන් භවෙහි නූපදින්නට හේතු වෙනවා. ඊළඟට තවද අලෝභය රාග වශයෙන් ආරම්මණය කරා යෑම වලක්වයි. අදෝසය ද්වේෂය කරන කොටගෙන ආරම්මණයෙන් ඉවත් වීම වලක්වයි. අමෝහය මෝහ වශයෙන් මධ්‍යස්ත වීම වලක්වයි. දැන් ලෝභය ඇති තැනැත්තාට අරමුණ මතු වෙනකොටම අරමුණ කෙරෙහි අවධානය යොමු වෙනකොටම අර ලෝභය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ තැනැත්තා දැන් අපි මේට කලින් කතා කරලා තියෙන ඇසට රූපයක් අරමුණාම චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන ඊට පස්සේ සම්තිරණ ඒ පිළිබඳව විමසා බලන. ඊට පස්සේ වොත්තපන වොත්තපන හැටියට විනිශ්චය කරනවා. විනිශ්චය කරන දැන් ලෝභී පුද්ගලයා අර ආරම්මණය විනිශ්චය කරන්නේ ඒකට කැමැති ස්වરૂපයෙන් ප්‍රිය ස්වરૂපයෙන්. එතකොට එතනින් එහාට ලෝභ මූලික ජවන්සිට ටිකක් තමයි ඇති වෙන්නේ. එතකොට ආරම්මණය කරා ලෝභ මූලිකව ප්‍රවේශ වෙන්නට හේතු වෙනවා ලෝභය. ආරම්මණයෙහි බැඳෙන්න. ඊළඟට ද්වේෂය ආරම්මණය ප්‍රතික්ෂේප කරලා ඒකෙන් බැහැර වෙන්නට හේතු වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට ලෝභය නැතිනම් අලෝභය නම් තියෙන්නේ ආරම්මනෙහි ඇලෙන්නේ නැහැ. ද්වේෂය නැතිනම් ආරම්මනෙහි ගැටෙන්නේ නැහැ. මෝහය නැතිනම් මෝහ වශයෙන් මධ්‍යස්ත වීම වළක්වයි. මේකත් ගැඹුරු කතාවක්. උපේක්ෂාව හැම විටම මෝහ මූලික නෙමෙයි. උපේක්ෂාව කියන මනෝභාවය ඥාන සම්පන්නයි. හැබැයි ධර්මයේ උපේක්ෂාව කියලා චෛතසිකයක් හැටියට දක්වන්නේ අපි ඊළඟට කතා කරන්න යන తත්‍රමජ්ජත්තතා කියන චෛතසිකය. ඒ తත්‍රමජ්ජත්තතා චෛතසිකෙහි දක්වන්නේ එක්තරා නිකන් තාක්ෂණික පැත්තක්. ඒ කියන්නේ අපි ඊළඟ සතියේ කතා කරනවා ඒකෙදි තාක්ෂණික පැත්තක් කියන්නේ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ සමතාවය පිළිබඳව තමයි එතන කතා කරන්නේ. එතන උපේක්ෂාව කියන ඒකත් උපේක්ෂාව තමයි. හැබැයි මේ අපි දියුණු කළ යුතු උපේක්ෂාව තත්ත්වමඤ්ඤතතාවයත් අපි දිනු කරන්න ඕන ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන්ගේ සමතාවය සඳහා. නමුත් ප්‍රඥා වශයෙන් ආරම්භණයන් පිළිබඳ ලෝකයේ පිළිබඳව දකින්න දැන් උපේක්ෂාව දෙවිධයකින් වඩන්නට ඕන උපේක්ඛා පාරමිතාව සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරය වශයෙන්. එතකොට උපේක්ඛා පාරමිතාව කියලා කියන්නේ තමන් වෙත පැමිණෙන සැප හෝ දුක පිළිබඳ මධ්‍යස්ත වීම උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ අනුන්ගත පැමිණෙන සැප දුක් පිළිබඳ බද්දස්. අපි ඒක ඊළඟ සතිය දීර්ඝ වශයෙන් කතා කරනවා. එතකොට මෙතන මෝහ වශයෙන් මධ්‍යස්ත වීම වළක්වයි. දැන් සමහර වෙලාවට කරුණු වටහා නොගැනීම නිසා කෙනෙකුට උපේක්ෂාව ඇති වෙන්න පුළුවන් මෝහය මුල් කොටගෙන. ඒ කියන්නේ අරයට හොඳක් වෙනවද නරකක් මට අදාළ නැහැ. ඒගොල්ලන්ට මොන වුණාම මට මොකද? මට ප්‍රශ්නයක් නැහැ. එතකොට එතන තියෙන්නේ මෝහය. එතකොට දැන් අර උපේක්ඛා බ්‍රහ්ම විහාරය ප්‍රගුණ කරන තැනත්තත් අනිත් කෙනාට සැප මතුණත් දුක මතුණත් සැලෙන්නේ නැහැ මධ්‍යස්තව ඉන්නවා මේ මෝහේ මධ්‍යස්ත වෙන පුද්ගලයා අනුන්ට සැපක් ඇති වුණත් දුකක් ඇති වුණත් කලබලයක් නැහැ මොකද ඒ පිළිබඳ එච්චර සංඥාවක් නැහැ ඒ මම ඔය ඉස්සෙල්ලත් කතා කරනකොට කිව්වා ඉතින් ඒකට අපිට කියන්න වෙන්නේ අර තිරස්චීන උපේක්ෂාව දැන් අපි හිතමු මීහරක මීහරක් රැලක් ගත්තන් පස්සේ සමහරට මේ වාහන යන ප්‍රධාන තාරපාරය යනවනම් ඉතින් උන් කම්පොට ගගහ බලි ගෙවනවනම් මල මුත්‍ර හලහල වටපිට බල ඉතින් උන්ට මේ වාහන එනවද අරම ප්‍රශ්නයක් නැහැ ළඟට ගිහිල්ලා හෝන් එක ගැහුවා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ උන්ට මේකෙන් අනතුරක් වෙනවා කියන සංඥාවක් නැහැ එතකොට එහෙම නැති වෙනකොටයි යම් කිසි කෙනෙකුට මධ්‍යස්ථතාවය ඇති වෙන්නට පුළුවන් ඒ මධ්‍යස්ථතාවය මෝහ මුලයි අනිත් කාරණේ තමයි අරමුණක් ගන්නකොට ඒ අරමුණ පැහැදිලි නැතිනම් ඒ ආරම්මන ග්‍රහණ ක්‍රියාවලිය තුළ අරමුණ වඩා ප්‍රකට නැතිනම් ඒ කියන්නේ ඒක මහන්තාරම්මණයක් හැටියට ඒක ප්‍රකටව දැන් ඒවා අභිධර්මයේ චිත්ත වීති ගැන ඉගෙන ගන්නකොට තමයි ඉගෙන ගන්නට පහසු ඒ කියන්නේ යම් රූපයක් හටගත් ෂණයෙම ඇසට අරමුණු වුණොත් ඒක පිළිබඳව ඇතිවෙන චක්කුද්්වාරික චිත්ත වීතිය වඩා ප්‍රබලයි. මොකද අර රූපය හොඳට ග්‍රහණය කරනකොට රූපය ඇති වෙලා චිත්තක්ෂණ ගණනාවක් ගත වුණාට පස්සේ රූපය ඇහැට අරමුණු වුණොත් දැන් ඒ රූපේ නිරුද්ධ වෙන්න ආසන්න නිසා වැඩි වෙලාවක් ඒ ආරම්මණය ග්‍රහණය කරමින් මේ චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නට ශක්තිය නැහැ. එතකොට ඒක දුර්වල විදිහට ගන්න. ඒකට තමයි පරිත්තාරම්මන කියලා කියන්නේ. එතකොට මහන්තාරම්මන කියලා කියන්නේ අරමුණ මහත් විදිහට ප්‍රබල විදිහට ගන්නවා. පරිත්තාරම්මන කියන්නේ යන්තම්. ඒ අරමුණ යන්තමට ගන්නකොට අරමුණ පැහැදිලි ඒ අපැහැදිලි බව නිසා අරමුණ පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති කරගන්නට ඒ පරිත්තාරම්මන ගතිය හේතුවක් වෙනවා. එතකොට අන්න ඒක තමයි මෙතන කියන්නේ ආරම්මණය මෝහ වශයෙන් මධ්‍යස්ත වීම වළක්වනවා අමෝහය නිසා. එතකොට මෝහයෙන් මොකද්ද කරන්නේ? අර ආරම්මණය මධ්‍යස්තව ගන්නවා මෝහය හේතු කොටගෙන. ඒක දෙවිධයකින් වෙන්නට පුළුවන්. අර බාහිර ලෝකයට අපි මෝහයෙන් ප්‍රතිචාර දක්වනකොටත් ඒක සිද්ධ වෙන්නට පුළුවන්. ආරම්මන ග්‍රහණ ක්‍රියාවලියේදී අරමුණ පැහැදිලි මදිකම නිසා මෝහය ඇති වෙන්න පුළුවන්. මේවා තා සූක්ෂමව වෙනස් අවස්ථා. අපි ඒවා ඊළඟ සතියේදී කතා කරමු. තව ටිකක්. ඊළඟට තවද අලෝභය තවද අලෝභය නිසා කාමසුකල්ලිකානෝ යෝග අන්තයට නොයෑම වේ. අදෝසය නිසා අත්ත කිලමතාන යෝග අන්තයට නොයෑම වේ. අමෝහය නිසා මධ්‍යම ප්‍රතිපදාව ගන්නේ වේ. ඒතර කාමසුකල්ලිකානෝ යෝගයට යන්නේ ලෝභී පුද්ගලයා. ලෝභය අධික නම් ඒ තැනත්තා කාමසුවයට ගිජු වෙනවා. ඒතර ද්වේෂය අධික වෙනකොට අත්ත කිලමතාන අත්ත කිලමතාන යෝගය කියලා කියන්නේ අවශ්‍යතා පවා කප්පාදු හැඟීම් වලට වහල් වීමයි වළක්වන්න ඕන. නමුත් හැඟීම් වලට වහල් වෙන්න ගිහිල්ලා අවශ්‍යතාවත් කප්පාදු කරනවා. එතකොට ඒක නිකන් අනවශ්‍ය දුක් බීමක් බවට පත් කරගන්නවා. හැබැයි ඒ ඒ දෙකම වළක්වලා අමෝහයෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාවට පමුණවන්නට පුළුවන් වෙන්නේ. එතකොට අලෝභය තියෙනවා නම් කාමසුකල්ලිකාන යෝග අන්තෙන් වළකිනවා. අදෝෂය තියෙනවා නම් අත්තකිලමතාන යෝග අන්තයෙන් වළකිනවා අමෝහය තියෙනවා නම් මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කරනවා මේවත් අර බෙදීම් වශයෙන් දල වශයෙන් දක්වලා තියෙනවා මිසක් එහෙම නැත්නම් මේවා එක්ව ක්‍රියාත්මක වෙන ධර්ම. තවද අලෝභය නිසා අවිජ්ජා කායගන්තයාගේ සංසිඳීම වේ. අදෝසය නිසා ව්‍යාපාද කායගන්තයාගේ සංසිඳීම. අමෝහය නිසා සීලබ්බත පරාමාස කායගන්තයාගේ සංසිඳීම ඉදං සච්ඡා විනිවේස කායගන්තයගේ මේ කායගන්ත කියලා කියන්නේ අර ආශ්‍රව ක්ලේශ වගේ වචනයක් තමයි කායගන්ත කියලා කියන්නේ ක්ලේශයන් හඳුන්වන තවත් නමක් එතකොට අවිද්‍යාව දැඩි ලෝභය කායගන්ත කියන ඒ ක්ලේශ කොටාසයක් හැටියට හඳුන්වනවා. ඒතර අලෝභය තියෙන තැනත්තාට අවිද්‍යා නැමැති කායගත අවිද්‍යාව නැමැති ක්ලේශය සංසිඳෙන අවිද්‍යාව කියලා කියන්නේ දැන් ලෝභ කියලා කියන්නේ තමන් සන්තක දෙයට ඇලුම් කරන ගතිය සහ මේ ලෝකයේ ලෝක සම්මත විදිහේ සීමාවන් මත ලෝභය ඇති වෙනකොට ඒක ලෝභ කියලා හඳුනනවා. එතකොට ලෝක සම්මුතියේ ඉක්මවල තමන්ට අයිති නැති තමන්ට ග්‍රහණය කරන්න බැරි අධාර්මික මට්ටමේ අනුන් සතු දේ මට වේවා කියන මට්ටමින් ඒ ලෝභය මතුවෙනකොට ඒක දැඩි ලෝභය. එහෙම නැත්නම් අවිජ්ජා. ඒතර මේ අවිද්‍යාව කියන තැනට යන්නේ නැහැ ලෝභය නැති තැනත්ත. ඊළඟට අදෝෂය නිසා ව්‍යාපාද. ව්යාපාද කියලා කියන්නේ තරහවම නෙමෙයි. තරහව කියලා කියන්නේ වහාම අරමුණට ප්‍රතිවිරුද්ධ වෙන ගතිය. ව්‍යාපාද කියලා කියන්නේ ඒ වෙලේ ප්‍රතිවිරුද්ධ වෙන්න. ඒ වෙලාවේ සමහරට hina වෙලා කතා කරලා ඉන්න පුළුවන්. යටින් ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ තැනැත්තා නැසේවා වෙනසේවා කියන අපේක්ෂාව ඇති වෙනවා. එතකොට ඒ தත්ත්වයට යන්නේ නැහැ අදෝෂය තියෙන කෙනා. ඊළඟට අමෝහය නිසා සීලබ්බත පරාමාස ඉදං සච්චා විනිවේස කායගන්තයන්ගේ සංසය. එතකොට සීලබ්බත පරාමාස කියලා කියන්නේ විමුක්තියට උපකාර නොවන ප්‍රතිපදාවක් විමුක්තියට උපකාර වෙනවාය කියලා දැඩිව උපාදාන කරගන්න. එතකොට එහෙම වෙන්නේ අමෝහය තියෙනවා. ඉදන් සත්‍යාබිනිවෙස. ඉදන් සත්‍යාබිනිවෙස කියන්නේ මේකමයි ඇත්ත. අනිත් සියල්ල වැරදි. එතකොට ඒ තමන් කියන කාරණේ ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇත්ත සම්බන්ධ වුණත් මෙය පමණයි සත්‍ය. අන් සියල්ල වැරදි කියලා නේද? ඒක දෘෂ්ටියක්. මේක පාරිස්සමින් තේරුම් ගන්න. කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන කතාව ඇත්ත උනාට මේක පමණයි සත්‍ය අන්සියල්ල වැරදි කියන නිගමනයට එනවා නම් ඒක හඳුන්වන්නේ දෘෂ්ටියක් හැටියට. එහෙම යමක් ප්‍රකාශ කරන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. මේ පමණයි සත්‍ය අන්න ඒවා වැරදි කියලා යමක් කියනවා නම් කියන්න පුළුවන් සියල්ල දන්නා කෙනෙක්. සියල්ල නොදන්නා කෙනෙක් මේ පමණයි සත්‍ය අන්සියල්ල වැරදි කියනවා නම් එතන තියෙන්නේ දෘෂ්ටිගතික බව. තවද අලෝභය නිසා කායानुපස්සන සතිපට්ඨානේ වැඩේ. අදෝසය නිසා වේදනානුපස්සන සතිපට්ඨානේ වැඩේ. අමෝහය නිසා ඉතිරි සතිපට්ඨාන දෙදෙනාගේ වැඩි තවද අලෝභය නිරෝගී බවට ප්‍රත්‍යවේ. අලෝභ අලෝභය නිසා ලෝභනීය වූ අසත්ප්‍රායන් සේවනය නොකරන බැවින්. ඒ කියන්නේ දැන් ලෝභය නිසානේ කණ්ඩෝණේවත් කනවා නොකණ්ඩෝණේවත් කනවා. දියවැඩියාව තියනවා. හැබැයි ඉතින් නැපැන් රහට කැමති නම් කමන්නේ තව පෙත්තක් බොනවා. ඉන්සුලින් ටිකක් වැඩිපුර ගහ ගන්නවා කියලා ඒක කනවා. එතකොට ඒ මොකද්ද? එතකොට ඒකෙන් ඒ තැනත්තා රෝගී තත්ත්වයටපත් වෙන්න මඟ හදා ගන්න. එතකොට යම්කිසි කෙනෙකුට අලෝභය තියෙන, ඒ කියන්නේ ලෝභය අඩු නම් ඒ තැනත්තාට නිරෝගී බව සඳහා ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ අර දල වශයෙන් කරන ප්‍රකාශන. ඊළඟට අදුෂ්ට පුද්ගල තෙමේ වහා ජරාවට පමුණුවන ද්වේෂාග්නේ නොදවනු ලබන බැවින් අදෝෂේ තරුණ බව කල්පැවතීමට හේතුයි. මෝඩයා හිතා හිතයන් නොදැන අහිත දෑ සේවනය කිරීමෙන් ඉක්මනින් මරණයට පැමිණේ. නොමුලා වූයේ හිතා හිතයන් දැනගෙන අහිතය හැර හිතය සේවනය කරන බැවින් චිර කාලයක් ජීවත් වේ. තවද දීම ලැබීමට හේතු වන බැවින් අලෝභය භෝග සම්පත්තියට හේතු වේ. මෛත්‍රිය නිසා මිත්‍රයන් ලබන බැවින් අදෝසය මිත්‍ර සම්පත්තියට හේතු වේ. නුවණැත්තා තමගේ යහපත සිදු කර ගන්නා බැවින් අමෝහය ආත්ම සම්පත්තියට හේතු වේ. තවද අලෝභය දිව්‍ය විහාරයටද, අදෝසය බ්‍රහ්ම විහාරයටද, අමෝහය ආර්ය විහාරයටද ප්‍රත්‍ය වේ. ඒ කියන්නේ දිව්‍ය විහාරය කියලා කියන්නේ දෙවියන් අතර උපදින්නට. එතකොට අලෝභය ඇති පුද්ගලයා තමයි දන් දීම් ආදිය නිසා දෙව්ලොවට යන්නට මඟ හදාගන්නේ. ඒතර අද්දෝෂය ඇති තැනැත්තා බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කරලා ඒ තැනැත්තාට බ්‍රහ්මයන් අතරට පැමිණෙන්න පුළුවන්. අමෝහය ඇති තැනැත්තාට ආර්ය විහරණ කියන්නේ කෙලෙස් නැසලා ඒ තැනැත්තාට ආර්ය භාවයටපත් වෙන්නට පුළුවන්. එතකොට මේ විස්තරය අත්තසාලිනී නම් හෝ ධම්ම සංගිණී අට කතාව අනුව ලියන ලද්දක් කියලා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒතර ඔය ටික තමයි ඒ ලෝභ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් පිළිබඳ සංසන්දනාත්මකව අත්සාලිනී අට කතාවේ දක්වලා තියෙන පැහැදිලි කිරීම නායක හඳුරු පුටා දක්වලා තියෙන්නේ. ඉතින් ඒ කොටස අතිතාමත්ම වැදගත් වෙනවා මේ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය. ඉතින් අපි මේවෙන් හඳුනා ගන්නට ඕන එයින් පමණක් මේක කෙරෙනවා කියන අර්ථයෙන් නෙමෙයි බහුලව ඒ ධර්මයන්ට මේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන්ගේ උපයෝගීතාවය. හොඳයි එහෙනම් අපි ප්‍රඥාව ගැන කොටස එතනින් අවසන් කරමු. අපි ඊළඟ සතියේදී ඊළඟ චෛතසිකයේ తත්‍ර මජ්ජත්තතා. తත්‍ර මජ්ජත්තතා කියන්නේ අර උපේක්ෂාව සම්බන්ධ කාරණේ. එතකොට දැන් මෙතනින් එහාට ආය අපි කතා කරන්නේ සෝබන සාධාරණ චෛතසික. දැන් මේ අමෝහය විතරයි සෝබන සාධාරණ නැති. කියන්නේ සෝබන චෛතසිකයක්. නමුත් සෝබන සාධාරණ නෙමෙයි. හැම කුසල්සිතකම යෙදෙන්නේ නැහැ. නමුත් ඊළඟ සතියේ ඉඳන් අපි නැවත කතා කරන්නේ සෝබන සාධාරණ චෛතසික වල තව කොටසක් අපිට තියෙනවා. ඒ ටික තමයි ඊළඟ සතියේ ඉඳන් අපි නැවත කතා කරන්නේ. හොඳයි එහෙනම් අපි දේශනාව මෙපමණකින් නිම කරලා අපි සාකච්ඡාව ආරම්භ කරමු.